හැමදෙනාටම තේරුවන් සරණයි සුපුරුදු පරිදි සවනට සිසිල සෝස්ටේස් බ්‍රහස්පතින්දා දිනයන්හි අපි වෙනදා වගේම එකතු වන්නේ අභිධර්ම සාකච්ඡාවටයි අදත් අපිට ඉතාමත්ම අනුකම්පාවෙන් නවසීලන්තේ සිට සම්බන්ධ වෙනවා පුජ්පාද වැඩිමඩ දිනාලංකාර ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේව සවනට සිසිලස වෙනුවෙන් අපි පාද නමස්කාර කර පිළිගන්නවා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 උතුම් ලෝකාග වූ භාග්‍යවත් වූ අරිහත් වූ ශාන්ති නායක සම්මා සම්බුදුරජාණන් වහන්සේට දසබල ධාරී වූ දසබල ඥාන ධර්මයන්ගෙන් සමන්නාගත වූ සත්‍යයන්ගේ සංසාන විනිවිද දකින්නා වූ විෂද නුවණක් ඇත්තා වූ සීල සම්පත්තියෙන් පිරුණා වූ ජීවිතයක් කරන්නා වූ සමාධි ගුණයෙන් පිරුණා වූ ප්‍රඥා ගුණයෙන් අනන්ත වූ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම සිරසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ సంతානයේ පහළ වී වදාලා වූ උන්වහන්සේගේ ඒ උතුම් වූ පිරිසුදු නුවණින් දැනවදාලා වූ අවබෝධ කොට වදාලා වූ දේශනා කොට වදාලා වූ ඒ සුපරිසුද්ධ වූ ධර්ම ස්කන්ධයේ මම සිරිතින් වැඳ නමස්කාර කරනවා වේනවා ඒ වේවා සාන්තනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දේශනාව පිරුණු සද්ධාවෙන් පිළි අරගෙන ධර්ම මාර්ගයේ ගමන් කොට සුපටිපන්නාදී ගුණධාරීව උතුම් වූ සංගුණේ පිහිටියා වූ මහා සංඝ රත්නයටම සිරසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරයේ වේවා. අනන්ත අපරිමාණ ගුණ ඇති බුද්ධ රත්නයේ ආනුභාව බලයෙන්, ධම්ම රත්නයේ ආනුභාව බලයෙන්, සංඝ රත්නයේ ආනුභාව බලයෙන් තුනුරුවන් වන්දනා කිරීම තුළ පවතිනා වූ කුසල චේතනාවන්ගේ ධර්ම චේතනාවන්ගේ ආනුභාව බලයෙන් අද දවසේදී මේ වෙලාවට අපි මේ කියලා දෙන්න ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනා වූ ධර්ම කරුණු ටික මේ ලෝකවාසී පින්වතුන් අසාගෙන ඉන්න මේ පින්වත් හැම දිනාටම ඉතාමත් හොඳින් වැටහේවා, තේරේවා, අවබෝධ කරගන්නට ලැබේවා. මේ ධර්මයේ ඇසීමේදී මෙනෙහි කිරීමේදී කිසියම් නීවරණ ධර්මයකින් බාධාවක් ඉරිහැරයක් නොවේවා. හැම දිනාගේම සිත්වල සිහිය නුවණ මතුවේවා සමාධි ගුණේ වැඩේවා නීවරණ ධර්ම පහළ නොවිරේවා ප්‍රඥාව අවදි වේවා මේ ධර්ම කරුණු සෑම එකක්ම ඉතාමත් සුදී නිර්වෘව ග්‍රහණය කරගන්න අවබෝධ කරගන්න ලැබේවා එයම ප්‍රතිපදාවක් වේවා මාර්ගයක් වේවා ඒ මානසිකාර මාර්ගයේ ගමන් කොට කෙලවර අසංකත ධාතු සංඛ්‍යා තුතුන් අමාමා නිර්වාණ ධාතුව අවබෝධ කරගන්න ලැබේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා එසේ ප්‍රාර්ථනා කරමින් අද මේ පින්වතුන්ට මේ අලුත් කොටසක් අපි ඉදිරිපත් කරනවා ඒ තමයි පුරේ අපි ගියපාර කිව්වේ පුරේජාත පත්‍යයේ පිළිබඳව අද අපි කතා කරනවා මේ පච්චාජාත පසු උපදින්නා වූ ධර්ම ඒ වගේ තිබෙනා වූ උපකාරක ගුණය පිළිබඳව පච්චාජාත පත්‍යය දේශනාවේ ಉದ್ದೇಶೇත් හරි කෙටියෙන් තියෙන එක. වෙනත් නාම ධර්ම, වස්තු ධර්ම, ඒ වගේම ඒවා ගැන කතා කරනකොට වෙන අපි මේක ඉස්සර වෙලා කතා කරපු පස්සේ ධර්මයන් පිළිබඳව විස්තර කරනකොට උද්දේශය කියන්නේ මුල් මාතෘකා පාඩමේ තියෙනවා විස්තර ගොඩක්. නමුත් මේ මේ දේශනාවේ මේ අච්ඡා ජාති පක්ෂී පිළිබඳව කතා කරනකොට හරීම කෙටියෙන් තමයි මේ වාක්‍ය තිබෙන්නේ එක වාක්‍යයක් වගේ තියෙන්නේ. ඒ වුණාට හිතිබෙන්නා වූ ධර්ම ස්වභාවයේ සලකන්ට ගියයින් පස්සේ ධර්ම ගැඹුරට තියෙනවා. පච්චා ජාත පක්ෂී පිළිබඳව උද්දේශ වාරයේ සඳහන් කරන්නේ මෙහිමයි. දැන් අද අපි තේරුම් ගන්න ඕනේ අපි කතා කරන්නේ මොකද්ද මේ පාඩමෙන් මේ ධර්ම සාකච්ඡාවෙන් මේ ධර්ම දේශනාවෙන් පච්චා ජාත පච්චා ජාත කියලා කියන්නේ පසු උපදින ඉපදිච්ච පස්සේ කියලා කියන්නේ පච්චා ජාත පසුව උපදිච්ච දෙයක් කලින් උපන්නා වූ දෙයකට ප්‍රත්‍ය වෙනවා කියන කතාව. ඇත්තට එහෙමත් එකක් තියෙනවාදයි කියලා නිකන් හිතන්නත් අමාරුවක්. ඒ කියන්නේ හැමදෙයකම තියෙන්නේ ඉස්සර වෙලා ඉපදිච්ච එකක් පස්සේ හටගන්න දෙයකට. එහෙම නැත්නම් ඒ එකම ඉපදිච්ච දෙයක් ඒ එකම හටගන්නා වූ දෙයකට උපකාර වෙනවා කියලා කිව්වයින් පස්සේ නිකන් හිතන්නත් පුළුවන්. ඒක නිකන්. හැබැයි මේ කතාව, මේ දේශනාව, මේ ප්‍රකාශනය වෙලා පසුව තමයි යමක් උපදින්නේ. හැබැයි ඉස්සරලා උප ඉස්සරලා හටගෙන තිබෙනා උදේකට මේ පසුව ඉපදිච්ච දේ ඇවිල්ලා මේ යම්කිසි උපකාරක ස්වභාවයක් ඇති කරනවා. අන්න එහෙම දෙයක් තිබෙනවා. දැන් ඒක ගැන අපි හිතනකොට වා ඒක උද්දේශ වාරේ තියෙන්නේ මෙහෙමයි. පච්චා ජාත පච්චයෝති. ඒ කියන්නේ පසු උපන්නා වූ ඒ පච්චි වීම යනු පච්චා ජාතා චිත්ත චේතසිකා ධම්මා. පසුව හටගත්තා වූ චිත්තචෛතසික ධර්මයෝ පුරේජාතස්ස ඉමස්ස කායස්ස කලින් හටගත්තා වූ මේ ශරීරයේ කයට පච්චාජාත පච්චේන පච්චයෝ පසු උපන්නා වූ ධර්ම හැටියට උපකාර වෙනවා පිහිට වෙනවා කියන කාරණේ තමයි ඒකෙන් කියන්නේ මේක සලකා බලන්න කලින් දැන් මේක ප්‍රත්‍ය ධර්මයක් මේක සලකා බලන්න කලින් අපි උපකාරක උපක ඒවා තේරුම් ගන්නට උපකාර වන උපකාරක ධර්ම කොටසක් පිළිබඳව අපි හිතමු බලන්න. මේක සිද්ධ වෙන්නේ මෙහෙමයි. මේක සිද්ධ වෙන විදිය දැන් උපකාරක ධර්මය පහළ වෙන්නේ පස්සේ. උපකාරක ධර්මය පහළ වෙන්නේ පස්සේ හැබැයි ඒකේ උපකාරය ලබන්නේ කලින් අටගත්ත දේ. කලින් අටගත්ත කලින් හැදිලා තිබෙන ගහ. දැන් ගහක් හැදිලා තියෙනවා. ඒ ගහ හැදුනේ කලින්. ඒ ගහට මේ පස්සේ වතුර දානවා. එතකොට පස්සේ වතුර දානකොට ඒ හැදි හැදි කලින් හැදිලා තිබෙන ගහට වතුර පොහොර දානකොට පසු දාන්නා වූ වතුර නිසා පොහොර නිසා ඒ ගහ යැපෙනවා පවතිනවා දිගට යනවා ඒ වතුර නැත්තම් පසු වතුර දැම්මේ නැත්තම් ඒක ඒකට පවතින්න බෑ. ආන්නේ ඒ වගේ. පසුව හටගන්නදී කලින් හටගන්න දේට උපකාර. තවත් අපි එකක් හිතමු. මේ කාන්තාවක් කලින් උපදින කලින් ඉපදිලා දරුවෙක් හැටියට වැඩිලා ගිහිල්ලා ඒ කාන්තාව මේ ළමයා කිව්වා ඊළඟට ගැහැණු ළමයා කිව්වා තරුණිය කිව්වා එච්චරයි හැබැයි යම් කිසි දවසක ඉතින් ඒ කාන්තාවට ඒ තරුණියට දරුවෙක් ලැබෙනවා ඒ දරුවෙක් ලැබිච්ච ලැබිච්චාම ලැබුණාම ඒ දරුව ලැබීම එක්කම පසුව තමයි දරුව ලැබුණේ. හැබැයි ඒ කාන්තාව ඒ පසුව ලැබෙන්නා වූ ඒ දරුව නිසා අර කාන්තාවගේ තත්වය, ගෞරවය, එයාගේ තිබෙන්නා වූ ජීවිතේ ගොඩාක් ඒවා වෙනස් කරනවා. අන්න ඒ වගේ පසු උපන්නා වූ දරුවා තමයි අර කාන්තාව මවක් කරන්නේ සහ මව් සමතරේ පවතින. සාස්තක සේවක කලින් හටගත්තා වූ උපන්නා වූ කෙනා දරුවෙක් ලැබුණොත් කීතුනේ කියලා. අපි තවත් හිතමු මෙහෙම ගහක් තියෙනවා. ඒ ගහේ අපි තිබෙනවා කොළ තිබෙනවා දළු තිබෙනවා ඉතින් මේ ගහ නිකම් ගහක්. ඔය ගහේ මල් හැදෙනවා. ඔය මල් හැදුනට පස්සේ ඒ කලින් උපා කලින් හැදිලා තියෙන ගහේ පස්සේ මල් හැදෙනවා. පසු මල් හැදුනයින් පස්සේ ඒ මල් වල බලපෑමක් කරනවා ගහට. ඒ නිසා ඒ ගහට මේ කලින් තිබිච්ච ගහට මල් ගහක් තියෙනවා. ඒක විදියක්. ඒ වගේම තමයි අපි ඔය අපුව අට ගන්නා වූ දේවල් පළමුවෙන් හටගෙන තිබෙන දේවල්ට උපකාර වෙන විදිහේ පවතිනට ඒ වගේම પરම්පරා වශයෙන් පවතිනට දිගට යන්න උදව් වෙන උපකාර වෙන ගතියක් ඕකේ තවත් අපිට හිතෙනවා මේ දැන් පුරා විද්‍යාව බලන්න පුරා විද්‍යාව කරනදී ඒක ඇවිල්ලා ආයතනයක් පුරා විද්‍යාවෙන් කරන්නේ පරණ හටගෙන තියෙන දේවල් පරණ හැදිලා කියලා තියෙන දේවල් ඒවා හොයාගෙන දැන් ආරක්ෂා කරන එක පවත්වාගෙන යන්න උපුල් දෙන එක හොඳයි මෙහෙම හිතමු බලන්න. පළමෙන් හැදලා තියෙන දේවල්. ඒවට එහෙම ආරක්ෂණයක් නැති වුණොත්, උපකාරයක් නැති වුණොත් මොකද වෙන්නේ? ඒව පොළවට පස් වෙලා, දිරලා පොළවේ කොටස් බවට පස් නැති වෙලා යනවා. දැන් මේ ප්‍රවිද්‍යාව කියන එකෙන් කරන්නේ ඉස්තර වෙලා කියන දේ ඉතර හැදිච්චදී පසු හැදිච්ච මේ පුරා විද්‍යාව ආරක්ෂා කරනවා දකින්න ගෝපනය කරනවා. එතකොට ඒකට තියෙන්නේ පච්චා ජාත ප්‍රත්‍ය. හැබැයි මේ පුරේ පුරා විද්‍යාව හැදුනට පස්සේ නෙමෙයි මේව හැදුනේ. ඉස්සෙල්ලා හැදිච්ච ඒවා තමයි මේකින් කරන්නේ. අන්න ඒ වගේ දැන් පසුව පසුව හටගන්න දේවල් තියෙනවා මේ කලින් හටගත් හටගෙන තියෙන දේවල් වලට යම්කිසි බලපෑමක් ආරක්ෂණයක් ගෝපනයක් ඒ වගේම පත්‍යවීම සිදු කරනවා. කොහොම ගතියක් තියෙන දැන් අපි හිතමු පසුව යම්කිසි ඒ පුරාවිද්‍යාව පහළුණයි කියලා. දකින්න දෙයක් නැත්නම් මොකද වෙන්නේ? ආන්නේ ඒකට මේ කුල විද්‍යාවට යම් කිසි කොටසක් කරන්න තියෙනවා. යම් කිසි දෙයක් තියෙනවා. ඒකේ බලපෑම තියෙනවා. පස්චා ජාත පච්චය. මේ පුරේ ජාතස්ස ඉස්සර උපන්නා වූ දේවල් වලට පසු උපන්නා වූ උදව් වෙන උපකාර වෙනවා. අපි දඹදිව ගියා. ජේතවනාරාමයට යනවා. ජේතවනාරාමයේ තිබෙනවා මේ මෙහා පැත්තේ ආනන්ද බෝධින් වහන්සේ. ආනන්ද බෝධින් වහන්සේ මම හිතන්නේ ජයශ්‍රී මහ බෝධින් දැනට තියෙන ජයශ්‍රී මහ බෝධින් වහන්සේට වඩා පරණයි. බොහොම වයසයි. වයෝ වෘද්ධයි. ඒ බෝධින් වහන්සේට දැන් ආධාර ගහලා තියෙනවා. අනු ඒ වගේම නැති ඒවා දාලා ගොඩාක් කුකුල් දීලා තියෙනවා. ලස්සනට ගහලා තියෙන අලකට. ඒ වගේම මේ වැට නිසා වටේට දාලා තියෙන ඒ හදලා තියෙන වැට නිසා ඒ බෝධින් වහන්සේගේ ගෞරවය බෝධින් වහන්සේගේ අලංකාරත්වය බෝධින් වහන්සේගේ ආරක්ෂාව වැඩිලා තියෙනවා. දැන් පළමුවෙන් උපන්නා වූ දෙයට පසුව හදපු ඇතිවෙච්ච වැට ආරක්ෂක වැට ඒක ආරක්ෂාවෙන්ට පවතිනට ඒකේ පැවැත්ම දිගට කරගෙන යන්න උපකාර වෙනවා. දැන් බලන්න පච්චාජාත පසුව තමයි වැට හැදෙන්නේ. පසුව තමයි ආධාර හැදෙන්නේ. ඒවා කලින් හැදුනා වූ කලින් හටගත්තා වූ ඒ බෝධින් වහන්සේට උපකාර වෙන විදිහේ උදව් වෙන විදිහේ ප්‍රත්‍ය වෙන විදිහේ. ඒ වගේම තමයි මේක තේරුම් ගන්න මේ අපි මේ ටික මතක් කරන්නේ තව එකක් තිබෙනවා. අපි මල් තියනවා ඔය මේ විහාරේ මන්දිරේ මේ මල් වලට පැන් ගහනවා. මල් වලට පැන් ගහන්නේ කාරණයක් නිසා. මේ මල් වලට පැන් ගෙවුවම ඒකම නිසා ඒකේ පාට අපාට නොවි ඒ වගේම පරවේම පරවෙන්නේ පරවෙච්ච ගතිය පෙන්නුම් නොකර එක්තරා කාලයක් තව වැඩිපුර තියෙනවා. බලන්න පසුව දාන්නා වූ පසුව ඉතින වතුර ටික අර කලින් කල්ලා දාලා තියෙන මල් ටික පවත්වාගෙන යන ශබ්ද වෙන විදිහ. පස්චාජාත පසුව. පසුව හටගත්තු දේවල් කලින් ඇතිවෙච්ච දේවල්ට උදව් වෙන විදිහ. බලන්න. මේ ඒ වගේ තමයි මේ ධර්ම ටික මේ සත්පත් පසුව උපදින්නා වූ දේ කලින් අටගත් දෙයට උපකාරක දැන් මේ උපකාරක ශක්තියක් තියෙනවා මේ පසුව හටගත් දේවල් වල තියෙනවා මේ කලින් හටගත් දේට නිකන් උපකාර වෙන ප්‍රත්‍ය වෙන ඒකට යම්කිසි ගැම්මක් අදලා දෙන්න පුළුවන් ගති ස්වභාවයක්, ಗುಣ ස්වභාවයක්, යම්කිසි ධර්ම ස්වභාවයක්, හැකියා ස්වභාවයක්. ඒක කියන්නේ. ඒ තියෙන නිසානේ අර මල වතුර ගෙවුවම පස්සේ පස්සේ දාන වතුර ටිකෙන් අවතින් තවත් එකක් තියෙනවා. ඒක මේ ඔය ධර්මකාරණිය තියාගෙන හිත හිතා ඔය ඉන්නකොට මෙනෙහි කර කර ඉන්නකොට අපි යම්කිසි ධර්ම කාරණයක් හිතට ගන්න ඕනේ. අහන්න ඕනේ, කියවන්න ඕනේ, බලන්න ඕනේ. ඒ බලලා කියවලා ඒ කාරණේ ඉතේ තියාගෙන මේ හතර වටේ බැලුවා. මේ සම්මාංගේ ළඟ දුරට යන්නේ නැතුව. එන්නේ අපි ධර්ම කාරණයක් ගන්න හැම වෙලෙම යන්නේ ජේතවනාරාමේ සහ අතීතයේනේ. අතීතයේට අධිගානුවරට ඒ ඒ දේශනාවල තිබෙනා වූ කොටසක්ම තමයි ජාතකයක් හරි ඒවා නැස්යි කියනවා නේද වටිනවා. ඒ සිද්ධියක්මනේ අපි හොයන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ ජී ධර්මය ජීවමානයි. සජීවීනි. ඒකේ පණගතිය තියෙනවනේ මේ අතීත අනාගත වර්තමාන කොයි කාලෙක ඒ වගේම ਸਰවකාලීන අමතන්ට පුළුවන් තියෙන පැතිරිච්ච ධර්මයක් නෙමෙයි. ওই ධර්ම කාරණයක් කොයි විදිහට හිතේ තියාගෙන අහගෙන දරාගෙන අපි සිහියෙන් නුවණින් මේ වටපිටාව පිළිබඳව හිතනකොට අර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ටික මේ හැම තැනම මේ වහලෙද ඊළඟට එළිය පාදී හිත ගස් කොළන් වලද අපේ ජීවිතේ හැමතැනම පැතිරිලා පැතිරිලා නිකන් විහිදලා තියෙන හොඳට තියෙනවා හොඳට පේනවා ඒක විහිදිකා කියන පිටි. අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ආධාර කරගෙන මේ ළඟ තියෙන ධර්මයේ වටේ තියෙන ධර්මයේ ටික අපේ මනසට සිහියට නුවරට ගලව ගන්න ඕනේ. ඒක ගලවගෙන තේරු ගන්න. ඒක කර ගන්න ඕනේ. ඒක තමයි තියෙන්නේ. දැන් මේ පස්චා ජාත ප්‍රත්‍යත් ඒ වගේ. දැන් මේ බැලුවම මේ බලන්නකො ෆ්‍රිජ් එක ෆ්‍රිජ් එක දිහා බැලුවම දැන් මේ කෑම උයලා ඔය ෆ්‍රිජ් එකට දාන. දාන ෆ්‍රිජ් එකට දාන එක. එහෙම දාලා තිබ්බම පස්සේ කාලයක් තියෙනවා. ඒ වගේම තමයි ඔය ආහාර පාන වලට දානවා යම් කිසි මේ කල් තියාගන්න පුළුවන් දේවල්. පසුව හටගත්ත දේවල් ඉස්සල්ලා තිබෙනා වූ දේවල්ට පසුව හටගත්ත දේවල් කලින් හැදිලා තියෙන දේවල්ට බලපෑමක් කරන කාලය. ඒ උපකාරක ගුණය ওই විදිහට අපිට ඒ වටපිටාවේ තිබෙන දේවල් වලින් හොඳට තේරුම් ගන්න පුළුවන්. තව සංකාරණයක් කියන්නම් ග්‍රාෆිකින් ගන්න පුළුවන්. අද අපේ මේ වටේම ඉඳගෙන එක හිත් තියාගෙන ඒ වගේම කන් හරවගෙන දෙකන් යොමාගෙන තමන්ගේ හිත යොදාගෙන අහගෙන ඉන්න සිංහතුන්ට හොඳට තේරුම් ගන්න මේ කාරණය පසුව හටගත්ත දේශ දෙයක් ඉස්සෙල්ලා හටගත්ත දේකට බලපෑමක් කරන උපකාරයක් කරන කතාවයි මේ කරන්නේ. ඒක තමයි මේකෙන් තේරුම් ඒක තමයි මේ කොටසින් වටහා ගන්න ඕනේ වෙන්නේ. දැන් මේ ටික මම කියලා දුන්නා. දැන් ගොඩාක් උදාහරණ උපමා ටිකක් මම මේ පිළිහිට කරගන්න ඕන විදිහට ඉදිරිපත් කළා. මේ ටික ඔය ඔය විදිහට තියාගන්න. මේක හැන්දක් වගේ මේ ටික හැඳි වගේ. මේ උදාහරණ උපකාරණ පදාර්ථ ටික. අපි මේ බලමු මේ ධර්ම කොටස අපි කතා කරන සියුම් පරමාර්ථ ධර්ම වලට ගැට ගන්න. ගැට ගහලා ඒ පැත්තට දාලා බලමු. පරමාර්ථ ධර්ම කියන්නේ මොනවද? පරමාර්ථ ධර්ම ගොඩවල් හතරක් තියෙනවා. ඒ ගොඩවල් හතර තමයි චිත්ත පරමාර්ථ ධර්ම සමූහය, චෛතසික ධර්ම පරමාර්ථ ධර්ම සමූහය, රූප පරමාර්ථ ධර්ම සමූහය, නිර්වාණ ධර්මය. එතකොට මේ ගොඩවල් හතර මේ මේ ගොඩවල් හතරේ නිර්වාණය අසංකත ධාතුවක් නිසා ඒක අපි වෙන් කරනවා. ඒකට තව තියෙන්නේ ධර්ම ගොඩවල් තුනයි. අසමාස ධර්මයේ මේ කතාව කරන්නේ. මේක මේ පාවිච්චි කරගන්න. මේ පුදුකේ පච්චාජාත ප්‍රත්‍යය. මේ චිත්ත ධර්ම චෛතසික ධර්ම රූප ධර්ම ටික අපි ගොඩවල් දෙයකට කොටස් කරොත් අපි සාමාන්‍යයෙන් ওই භාවනාවේදී සූත්‍රවලදී කියන විදිහට ඒක නාම ධර්ම සහ රූප ධර්මයි. චිත්ත ධර්ම, චෛතසික ධර්ම වලට කතා කරනවා අමතනවා අපි නාම ධර්ම කියලා. රූප ධර්ම වලට කියනවා රූප ධර්ම කියලා. මේ විදිහට කොටස් දෙකක් කරගත්තාන් පස්සේ ආ මේ අපේ ශරීරය සකස් වෙන්නේ රූපවලින්. ඒතන තිබෙනවා විදි කීපයක රූප ධර්ම. එතකොට නාම ධර්ම වල තිබෙනවා චිත්තජයතික ධර්ම. මේ පස්චා ධාත ප්‍රත්‍ය ගැන කතා කරනකොට මෙතනදී හරියට පරිස්සම් වෙන්න ඕනේ පටලවා ගන්න නැති වෙන්න ඒ තමයි මේ පච්චා ජාතිය කියලා කියන්නේ පච්චා ජාතා චිත්ත චේතසික ධම්ම. පසුව හටගෙන තිබෙන්නා වූ චිත්ත ධර්මයෝ චෛතසික ධර්මයෝ. ඒ කියන්නේ නාම ධර්ම ටික. පොරේ ජාතස්ස ඉමස්ස කායස්ස පළමුවෙන් අටගෙන තිබෙන්නා වූ මේ කයට පච්චා ජාතපච්චේන පච්චයෝ පසු උපන්නා වූ ධර්ම හැටියට උපකාර වෙනවා කියන කාරණා උතන තියෙනවා. දැන් බලන්න දැන් මේ ඉමස්ස කායස්ස කියලා කියනකොට මේ රූපකය අපි මේ කය කියලා ගන්නේ බලන්න මේ කයේ තිබෙන ධර්ම ටික චක්කු ප්‍රසාද තිබෙනවා සෝත ප්‍රසාදයේ තිබෙනවා ගාහන ප්‍රසාදයේ තිබෙනවා ජීවහා ප්‍රසාද රූපයේ තිබෙනවා කාය ප්‍රසාද රූපයේ තිබෙනවා ඒ වගේම වර්ණ රූපයේ තිබෙනවා ගන්ධ රූපයේ තිබෙනවා මේ ඕජා රූපයේ තිබෙනවා ඊළඟට ජීවිතේන්ද්‍රයේ තිබෙනවා සිත් භාව කුෂ භාව තිබෙනවා එලක් පරිච්ඡේද රූපේති වෙනවා. ඒ වගේම ඒවා ඇවිල්ලා උපාදාය රූප හැට කතා කරා මේකේ මහ රූප පඨවි තිබෙනවා ආපෝ තේජෝ වායෝ තිබෙනවා මේ කියනා වූ රූප ධර්ම 28ක 28කින් අපේ ජීවිතවල පුරුෂයෙකුගේ ඇඟේ රූප 27ක් කාන්තාවගේ ඇඟේ රූප 27ක් වශයෙන් ওই විදිහට මේ රූප විතියක් මේ ශරීරය කියලා අපි කතා කරන්නේ මේ ඉමස්ස කායස්ස කියලා කියනකොට මේ කය කියලා කියන්නේ ඔන්න කියනා වූ රූප ධර්ම විසි අටෙන් විසේ ගැලපෙන 27ක් ඒ සාධක නිතිය. දැන් මේ තමයි මේ ශරීරය. දැන් මේ ශරීරය අපි පුංචි කාලේ ඉතින් අපිට මව් කුසේ හටගත්තා ඊට පස්සේ මව් කුසේ හට අරගෙන හටගෙන ඉතින් ඕක අපි සාමාන්‍ය සරලව හිතුවොත් එහෙම මෙහෙම තියෙනවා මේ මේ ශරීරයේ පරමාර්ථ ධර්ම වශයෙන් බොහෝ පුංචියට පුංචියට කොටස් කරලා වර්ග කරලා වර්ග කරලා බැලුවයින් පස්සේ මේ ශරීරය ආකාර හතරක රූප කියනවනේ ඒ කියන්නේ කර්මජ රූප මේකේ තිබෙනවා. ඊළඟට චිත්තජ රූප මේ ශරීරයේ තිබෙනවා. ඊළඟට ඍතුජ තිබෙනවා, ආහාරජ තිබෙනවා. දැන් මේ කර්මජ රූප, චිත්තජ රූප, ආ ඍතුජ රූප, ආහාරජ රූප කියන මේ වර්ග හතරකම සංකලනයක් එක්කාසුවක් එකට බැඳී ක්‍රියාත්මක වෙන මේ මණ්ඩියක් නේ. හරියට බැලුවයින් පස්සේ මේක අපේ කාලේ හැටියට නිකන් රටක් වශයෙන්. කියන්නේ মালටි කල්චරල් සොසයිටි කියන දැන් ඕස්ට්‍රේලියාව ඇවිල්ලා බොහොම වෙනත් ජාතිකයෝ ඉන්න වෙන වෙන ජාතිකයෝ ඉන්න එක එක රටක්. මේ නව ශ්‍රී ලංකා රටක් ඉන්ටර්නැෂනලි මේ වෙන වෙන සංස්කෘතික බහු සංස්කෘතික තිබෙනා රටක්. ඒ වගේ බැලුවම එක තැනක එක රටක එක මතයක විවිධ විවිධ දේවල් තිබෙනවා විවිධ ජාතියෝ පිටේ කතාවන් අත්තුන් සිසු තමයි මේසු උනාට ඒගොල්ලොන්ගේ පරම්පරානුයාත වර්ග අටගත්ත පැති ධාති වෙනස් හැබැයි ඉන්නේ එක තැනක ඔය වගේ මේ අපේ ජීවිතයේ ඇතුලේ මේ ශරීරයේ රූප වශයෙන් ගත්තම රූප ඇත්ත වශයෙන්ම පඨවි ආපෝ තේජෝ වායෝ තමයි මව් රූප රූප පාදාය රූප හැටියට ඒ රූප 27ට ඒක රූප තමයි හැබැයි රූප වුණාට ඒවා මේ ශරීරයට ඇවිල්ලා තියෙන විදිය ශරීරයට ගොඩ වෙලා තියෙන විදිය ශරීරයට ජීවිතයට එක්කාසු වෙලා තියෙන විදිය එක විදියක් නෙවෙයි. කර්මයෙන් ආපු රූප තිබෙනවා. සිතින් හටගෙන ආපු රූප තියෙනවා. ඍතුයෙන් ඕජා ආහාරයෙන් ආපු රූප. දැන් මේ හරියටම මේ ಜಾති අතර නිතිය වගේ මේ රූප වැඩ කරනවා. දැන් මේක තමයි ශරීරය කියලා කියන්නේ. මේක තමයි ඉමස්සෙක් කය. මේ කය. දැන් මේ කය ඔලි කතා කරේ මේ කය පිළිබඳව. මේක පරමාර්ථ ධර්ම මිතියක් මේ කියන ටික ඔක්කොම පරමාර්ථ වෙන වෙනම කතා කරාන් පස්සේ පරමාර්ථ ධර්ම මිතියක්. හේතු ප්‍රත්‍ය ධර්ම යටතේ යන පරමාර්ථ ධර්ම. ඒ කියන්නේ පරමාර්ථ ධර්මත් පිළිනවා වර්ග දෙකක් හේතු ප්‍රත්‍ය ධර්මයන් ආශ්‍රිත වෙන පරමාර්ථ ධර්ම සහ හේතු ප්‍රත්‍ය ධර්මයන් ආශ්‍රය කරගන්නේ නැතුව හුදකලා වෙච්ච පරමාර්ථ ධර්මය. ඒ නිර්වාණ ධර්මය. නිර්වාණ සත්‍ය හේතුඵලයේ ධර්මයක් ඇතිවීම නැතිවීම වැඩ කරන්නේ නැති පරමාර්ථය. දැන් මේ රූප නිතියේ මේ ශරීරය දැන් බලන්න මේ අපි මෙන්න මෙහෙම බලන්න මේ ශරීරයට දැන් මේ ගොඩාක් නීති රෙගුලාසි තව තියෙනවා. මේ ශරීරයට ගොඩාක් නීති දෙගුලාස් දාලා තියෙනවා. දැන් අපි ලංකාවේ ඉපදුනේ. ලංකාවේ ඉපදිච්ච අපිට මේ මේ ශරීරයේ හක්කත්තේ ඇදුනේ මේ දීර්ඝහේ නැතිට නීති නැහැ. ඊළඟට මේ ශරීරයට මේ ඔය කණු වල නගින්න පියර ගහේ නගින්න අර හේ අනින්ට ගුවන්ට එහෙම අමුතු එහෙම නීති නෑ. දැන් මේ රටවල බලන්න මේ කලින් තිබෙනා වූ මේ ශරීරයට කලින් හටගෙන තිබෙන මේ ශරීරයට මේ ගුහුපණේ කරන්ට මේක පවත්තන්ට පස්සේ පස්සේ පස්සේ පස්සේ නීති බලපෑම් කොච්චර තියෙනවද කියලා බලන්න. දැන් මෙහි තියෙනවා දැන් මේ ඔස්ට්‍රේලියාවේ ළඟට බටහිර රටවල මේ නම් ශ්‍රී ලංකේ ඒ කියනවා මේ safety first කියලා. ආරක්ෂාව තමයි එක පහවෙන්නේ. හැබැයි අපි උපදින වෙලාවේ ඒක තිබුණේ නෑ. ඔය safety first කියලා නෙවෙයි අපි ඉපදුනේ. ඉපදිනකොට ඕවා නෑ. එතකොට ඉපදුනාට පස්සේ වෙන ඉපදිලා තිබෙනා වූ ශරීර ටික මේ ශරීර ටික මේ සතින්ට ආරක්ෂා කරන්නට පිටීට දේවල් හදලා තියෙනවා මිනිස්සුන්ගේ හිත් යොදලා ආරක්ෂා සංවිධාන ක්‍රම යොදලා තියෙනවා දැන් බලන්න පසුව හටගත්ත දේනේ දැන් අපි උපදිනාට පස්සේ නෙමෙයි මේ උපදින්න කලින් නෙමෙයි නීති තිබුණේ. දැන් අපි බැලුවන් පස්සේ අපේ මස් වයස මස් හැටි අපි තමයි මේ මාසික මාසේ මාසෙන් මාස අවුරුදු අවුරුදු ඕන නීති කියන්නේ. දැන් බලන්න මේ ලංකාවේ දැන් ඔන්න නීති දාගෙන යනවා මේ කලින් පන්නා වූ මිනිස්සු ටිකට ඒ ශරීර ටික ඒ ජීවිතික රකින්න ඒවට බලපෑම් වෙන විදිහට දැන් පස්සේ පස්සේ පස්සේ පස්සේ ආරක්ෂා සංවිධාන නීති රෙගුලාසි ගණන් දාන. ওই වගේ මේ අපේ අපේ කලින් හටගෙන තිබෙනා වූ මේ රූප එකතුවට මේ රූප එකතුවට අසුපසු පහළවන්නා වූ පච්චා ජාසා චිත්ත චේතසික ධම්මා. පසුව හටගන්නා වූ උපදින්නා වූ චිත්ත චෛතසික ධර්මය. පුරේජාතස්ස ඉමස්ස කායස්ස කලින් උපන්නා වූ මේ කයට පච්චාජාත පච්චේන පච්චය පසු උපන්නාපදයක් හැටියට බලපෑම් කරනවා. දැන් බලන්න මේ වැඩි සුනාමියාවක්. සුනාමිය ආවා ඊට පස්සේ සුනාමිය ආවට පස්සේ සුනාමියත් එක්ක මහා මේටි ගොඩාක් ආවා. ඒ නීති එවිලා හිතකින් හදන්නේ. ඒ නීති රෙගුලාසි චිත්තචෛතසිකයන්ගේ වැඩ. ඒ චිත්තචෛතසිකයන්ගේ වැඩ ටික බලපෑම් කරන්නේ මේ කලින් අතන තිබෙන ටික ටිකට යන්න. මැරිච්ච මිනිසුන්ට නීති නෑ. මැරිච්ච මිනිසුන්ට මල කඳන් වලට කිසිම නීතියක් නෑ. මේ විදිහට වැටලා ඉන්න ඕන මේ විදිහට පෙරලා ඉන්න ඕන මේ විදිහට මෝචරී ඉන්න ඕන මොන නික්කයක්වත් නැහැ ඒ මලනිකයක් දුරවන්ට උනත් අල්ලන්ට උනත් තිබෙන නීති ඔක්කොම මේ ජීවත් වෙලා ඉන්න එක්කෙනෙකුට පවරලා ඉතියි ඒක නිසා මේ කියනවා පුරේ ජාතස්ස හිමස්සකාරය මේ කලින් හත්ගත්ත මේ කයට මේ පසුව අටගන්න චිත්තචෛතසික ධර්මයෝ බලපෑම් කරනවා. එක මේ වක්ත එහෙම එකක් නැද්ද කියලා. දැන් මේ අපිට කියන්න පුළුවන්ද මේ නීති හදලා තියෙන පස්සේ අපි කලින් ඉපදුනේ අපිට ඒ අලුතින් ඒව වැඩක් නැහැ අපි අපිට අපි ඉස්සර වෙලා තියෙන නීතිකට අනුව යටත් වෙලා ඉන්නම් අපි ඒ විදිහට කටයුතු කරගෙන යනනම් අලුත් ඒවා අපේ පාස් කියලා එහෙම ඒ බලපෑමෙන් මිදෙන්න පුළුවන්. බෑ. ඒ බලපෑමෙන් මිදෙන්න බෑ. දැන් ඔය වාහන එලවන කට්ටිය ඒ වාහන එලවනකොට තිබෙනවා මේ නීති රෙගුලාසි. ඒ නීති රෙගුලාසි වාහනේ ගත්තේ කලින්. ඩ්‍රයිවර් ඉදුනේ කලින්. හැබැයි ඊට පස්සේ මේ ඊයේ පෙරේද දානවා කියලා. මෙතනින් අපේම අරවන්න බෑ, අරියම අරවන්න බෑ කියලා ඔහොම එනේටි දානවා. දැන් කෙනෙකුට පුළුවන් ද මම මේ නීතිය දාන්න ඉස්සෙල්ලා මගේ අපිට ගත්තේ මේ නීතිය දාන්න ඉස්සර වෙලයි මම ඉපදිලා තියෙන්නේ මම මේ රටට ආවේ ඒක නිසා ඔය අලුත් ඒවා බැහැ කියලා වලකින්න පුළුවන් නැහැ. පසුව සකස් කරන්නා වූ හැදෙන්නා වූ දේ කලින් අරගෙන තිබෙන වාහනයට කලින් ලබාගෙන තියෙන වාහන අයිතිකාරයට බලපාන. එහෙම බලපාන ගතියක්. එහෙම කලින් ඉන්න එක්කෙනාට බලපෑම් වෙන ඒ වගේම යම්කිසි අමුතු විදිහේ ගුණ ස්වභාවයක් අමුතු විදිහේ බල ආනුභාව ගතියක් මොකෙක් තියෙනවා ඒ වගේම එහෙම එකක් කියන නිසා තමයි අපිට නිදෙන්නේ බැහැ හොඳම උණුනේ අපිට පේනවා පැහැදිලිව හොඳට පේනවා එහෙම බලපෑමක් අපිට හතබර විදිහට තියෙනවා අන්න ඒක තමයි පච්චා ජාත පච්චේන පච්චු පසු උපන්නා වූදී කලින් උපත්තිය දෙපදිච්ච දෙයට බලපානවා කියලා කියන්නේ තවත් එකක් තියෙනවා. මොකද සියුම් ස්වභාවයක් තියෙනවා. සියුම් තාක් තියෙනවා. යක්තෝ. පොඩ්ඩ කිච්චු කරගෙන යන්න. අ දැන් මේ අපි ආකාශය වස්තුවක් කියන්නේ රූපයක් හැටියට සලකනවා. ඇත්තට මේ ආකාශය කියන එක ධාතුවක්. රූප ආශ්‍රය කරගෙන ඉන්න පුළුවන් ධාතුවක්. මේ ආකාශය ඇති වෙවි නැති වෙවි කියන එකක් නෙවෙයි. මේ ආකාශ ධාතුව එහි පවතින. එතකොට මේ ආකාශ ධාතුව විදිහට ගිය මාසෙ තිබිච්ච එකමයි මේ මාසෙත් මේ මාසෙ ගිය සතියේ තිබිච්ච අහසමයි මේ විදිහට තියෙන්නේ. දැන් මේ අහස යක්කිසි තැනක භූමියක අහස ටිකක් අරගෙන මේ අහසට අයිතිකාරයෝ නැහැ. ඊළඟට අහසට ගෙවන්නේ දැන් අපි අහකට ගෙවන්නේ අහන හැමතැනම තියෙනවා. රූප ධර්ම නැත්නම් හැමතැනම අහස. දැන් මේ අහස එක්තරා කොටසක්කට අහස වට කරලා නිත්‍ය හදනවා. අහස වට කරලා බිත්ති ගොඩනගට වහලයක් දාලා වහලය බිත්ති කියලා ඊට පස්සේ අහස ඉස්සරහ ටිකක් අහස මේ කොටු කරනවා. එහෙනම් ඒකට ඒක ගන්නවා. බිත් වලින් කොටස් කරනවා. හැබැයි බිත්ති ආවේ පස්සේ. බිත්තිය පස්සේ ආවේ. එතින්ද. ඒ බිත්තිය පස්සේ ආවේ අහස තිබුණ ඉස්සර වෙලා. ඒ අහසට ඊළඟට ඒ ධිට්ඨිය පසු ආපු ඒ ධිට්ඨිය නිසා අහකට අගයක් වැටෙනවා. අහකට වටිනාකම. අහස ගියක් හැටියට සැලකෙනවා. සාතාවක් හැටියට සැලකෙනවා. ඒ පසු ආපු ඒ ධිට්ඨි නිසා වහලේ නිසා ඒ අහසට විශාල හෝල් එකක් කියලා විශාල කාමර තියෙනවා කියලා විශාල ගේ කියලා නමකුත් වැටෙනවා. හැබැයි ඒ දික්ටි නැති වෙලාවේ ඒ දික්ටි හැදෙන්න කලින් ඕන කෙනෙකුට එතනින් පාස් වෙන්න පුළුවන්. මනසේකට කුකුල්ලෙකුට සතෙකුට යන්න පුළුවන්. හැබැයි මේක ආවට පස්සේ එහෙම යන්න බෑ. ඒක විද්‍යාවක්. ඒකට අක්තිකාරයක් කියනවා. ඒකේ වටිනාකමක් කියනවා. බලන්න පසු ආපු දික්ටි ටික අද අහස් කොච්චර බලපෑම් කරාද කියලා. වෙනසක් කරාද? නාම ධර්ම කියන ඒවා මේ නාම ධර්ම කියන ඒවා ඒ තරම් ඒ තරම් කියන්නේ තියෙන ඒව නෙවෙයි. ඒ වගේ මේ අනිදස්සන ගතිය නෑ. ඒ කියන්නේ තියෙන ගතිය. ඊළඟට රූපමය රූපයක් හැටියට අපිට හිත බලන්න බෑ. නාම ධර්මයන්ගේ චෛතසික ධර්මයක් නුවණින් අල්ලලා අහු කර ගන්න හැරෙන්න ඒකේ පාටක් උසස් අලලක් නැහැ. ඒක නාම ධර්ම. ඒ කියන්නේ රූපමය අරමුණක් හෝ නාමමය අරමුණක් හෝ වේවා අරමුණු කරලා ඒ පැත්තට හැරිලා ඒ අරමුණ පැත්තට නැමිලා අල්ලගන්න අරමුණු කරගන්න දැනගන්න පුළුවන් නේ ආවිදියේක ආනුභාව සම්පන්න බල විශේෂයක්. ඔය හිත කියන්නේ. ආනුභාව සම්පන්න ගත් විශේෂය, ගුණ විශේෂය. ආනුභාව සම්පන්න යම් කිසි දෙයකට බලපෑම් කරන්න පුළුවන් ආකාරයේ විශේෂය. දැනුම් ශක්ති විශේෂය, හඳුනා ගැනීම ශක්ති විශේෂය. ඔය නාම ධර්ම කියලා කියනවා. ඒ නාම ධර්ම මේ නාම ධර්ම වලට තිබෙනවා පස්සේ පහළ පිටේ නාම ධර්ම මේ නිකන් මේ ඉස්සර වෙලා තිබිච්ච ඒවාට නිකන් බලපෑම් කියන තේින්නක් නැහැ. හැබැයි බලපෑම් බලපෑම හරි විශාලයි. එහෙම එකක් තියෙනවා. අවස්ථාඥාත් බලපෑම්. දැන් ඔය මේ දක්වා මම කිව්වා මේ පසුව හටගෙන සිටින දේවල් ඕනාරික මට්ටමින් කලින් ඇතිවෙච්ච දේවල්ට උපකාර බලපෑම් කරන්නේ කොහොමද කියලා. හැම ගමකම හැම රටකම හේතුඵල රාමුවේ තිබෙන හැම දෙයක්ම තියෙනවා. ওই බලපෑම් කියන තියෙනවා. හැබැයි නාම ධර්ම තමයි බලපෑම් කරන්නේ. නාම ධර්ම පසුව පහළ වෙනවා රූප ධර්ම වලට බලපෑම් කෙරෙන්නේ. මේ කතාවේ ඕක තමයි වැදගත්. දැන් අපි තව පොඩ්ඩක් මේ වෙන අංශයක් පිළිබඳව හිතමු. මේක කියන්න ඕන මේ කතාවේදී. අලුත් ධර්මයක් නිසා. අලුත් ධර්මයක් නිසා අත් වශයෙන් මේ කියන්න ඕනේ මේක තියෙනවා මේ කය කියන වචනයට දක්වලා තිබෙනවා මේ විදිහට මේ ඒකජ කය කියන්නේ ඒකජ කය කියලා එකක් තියෙනවා ඊළඟට තිබෙනවා ද්විජ කාය කියලා ඒකජ කාය ද්විජ කාය තීජ කාය ඊළඟට චතුජ කාය කියන කායවල තරම්. මේකත් අපි දැනගෙන තියෙන එක හොඳයි. මේක හැකේ සියුම් හැබැයි දැනගෙන තියෙන එක හොඳයි. යම් කිසි තැනක හෝ වේවා යම් කිසි තැනක මේ පටලැවිල්ලක් හරි යම්ක් හරි කාරණයක් හසු වුණොත් අපේ මේ අහගෙන මේ ඉන්න පින්වතුන්ට අසරණ නොකි. අනේ මේ මොකක්ද කියන්නේ කියලා අසරණ නොවි තේරුම් ගන්න පුළුවන්. අපේ පරමාර්ථයත් එකයි මේ සියුම් ධර්ම අභිධර්ම කතා කිරීමේදී යම් කිසි කාර්යයක් පටලැවිල්ලක් තු තේරුම් ගන්නට පිෂ්ඨ වී. ඒක තියෙනවා කයවල ඒකජ කාය, දිජ කාය, තිජ කාය, චතුජ කාය. තවත් විදිහකින් ඔක මේ විදිහට කියන්න පුළුවන්. ඒක සමුත්ථානික කාය, වි සමුත්ථානික කාය, ති සමුත්ථානික කාය, චතු සමුත්ථානික කාය කියලා කියන්න පුළුවන්. එකමයි. කියපු විදිය වෙනස්. අපි බලමු මේ ඇයි එහෙම කියන්නේ කියලා. ඒක සම්ස්ථාන එහෙම නැත්නම් ඒකජ කාය කියලා කියන්නේ එක වර්ගයක රූප තියෙනා වූ අයට කියනවා ඒකජ කාය කියලා. එක වර්ගයක රූප තියෙන අයට කියනවා එක ඒකජ මේ කාය කියලා. වර්ග දෙක රූප තියෙන කයට කියනවා බීජ කාය කියලා. වර්ග තුනක රූප තියෙනවට කියනවා තිජ කාය කියලා. වර්ග හතරක රූප තියෙන කයට කියනවා චතුජ කාය. රූප වර්ග හතරක් තියෙනවා කියවනේ. කර්මජ රූප තිබෙනවා. චිත්තජ රූප තියෙනවා. ඍතුජ රූප තියෙනවා. ආහාරජ රූප තියෙනවා. දැන් මේ වෙලාවට බන කියන මාතුලක් බනහන මේ තුන් තුලක්. ශරීරයේ තිබෙනවා මේ ශරීරේ සතුජ පයක්. කර්මජ රූප තියෙනවා. චිත්තජ රූප තියෙනවා. චිත්තජ රූප තියෙනවා ආහාරජ රූප තියෙනවා. වර්ග හතරකම රූප තියෙන නිසා අපේ කය සතුජ කයක්. දැන් මේ වෙලාව. මේ සිජකාය කියලා එකක් තියෙනවා. සිජකාය කියන්නේ දෙවියන්ට නෑ. ඒ දෙවියන්ගේ තියෙන්නේ චතුජකාය. සත්වයන්ගේ තිරසංගත රසතුන්ගේ තියෙන්නේ චතුජකාය. ඊළඟට දෙවියන්ගේ කියන්නේ බ්‍රහ්මයාගේ තිබෙනවා බ්‍රහ්මයෝ ඇවිල්ලා තිජකාය කට්ටිය. ඒක වෙන්නේ ඉද කියලා කියන්නේ වර්ග තුනක රූප තමයි ඒගොල්ලන්ට තියෙන්නේ. බ්‍රහ්මයන්ට කර්මජ රූප තියෙනවා. බ්‍රහ්මයන්ට චිත්තජ රූප තියෙනවා. බ්‍රහ්මයන්ට ඍතුජ රූප තියෙනවා. කර්මජ චිත්තජ ඍතුජ. හැබැයි බ්‍රහ්මයන්ට ආහාරජ රූප නැහැ. ඒගොල්ලෝ කෑම කන්නේ. ආහාර දුරු වෙන කෑම කන්න නිසා ඒක නිසා අරක තුනක රූප විතරයි තියෙන නිසා ඒ ඇඟවල් හරිම සියුම් වෙච්ච, හරිම සියුම් වෙච්ච තිජකාය. කියන්නේ තිසමුට්ඨානික කාය. ඔය ප්‍රථම අධිකාන බ්‍රහ්ම ලෝකයේ ඔය හැමතැනම මේ විදිහටයි තියෙන්නේ. ဒုတိယ ධානය, චතුර්ථ ධානය ඒ තැන්වල. හැබැයි චතුත්ථ ධානයේ හරහා යන තව දෙපැත්තක් තියෙනවා. ඒකේ දැන් අසඤ්ඤ තලේ සත්‍යයෙන් අසඤ්ඤ තලේ කියලා කියන්නේ සංඥාව නැති රූප ස්වභාවයේ පමණක් තිබෙනා වූ සත්‍ය. ඒගොල්ලන්ගේ ඒ ඒ කියන්නේ ඒ බ්‍රහ්මයෝ අසඤ්ඤ තලයේ ඉන්න බ්‍රහ්මයන්ගේ ඇඟ හිත නැහැ. ඒ ඇඟ හැදලා තියෙන්නේ කර්මජ රූපයක් හැටියට. ඒ වගේම කර්මජ රූපේ තියෙනවා ඍතුජ රූපේ තියෙනවා. කෑමකක් නැහැනේ. කෑම කන්ද බඩගින්නක් දැනෙන්නෙත් නෑ, තේරෙන්නෙත් නෑ, කෑම කන්නේ කටක් නෑ. ඒක නිසා මේ බ්‍රහ්මයා ඒ කියන්නේ අසඤ්ඤසලී සත්‍යයේ ආහාරජ රූප පහළ වෙන්නේ නැහැ. හිතක් නැති නිසා චිත්තජ රූප හටගන්නේ නැහැ. එනිසා එතකොට අසඤ්ඤ තලයේ ඉන්නව සත්‍යයන් තියෙන්නේ දී සමුත්ථානික කය. ඒ කියන්නේ දිග කාය. අපිට වටහා ගන්න අපිට තියෙන්නේ චතුත්කය. චත් සමුත්ථාන. ප්‍රථම ධානයේ ဒုတိ ය ධානය ආදී තැන් ඉන්න උපාද බ්‍රහ්මයට තියෙන්නේ තිජ කය, ති සමුත්ථානිකයි. අසඤ්ඤතලයේ සත්‍යයක් තිබෙන්නේ විජකාය විසංගුත්ථානිකයි කර්මජ රූපයි සුජ රූපයි විතරයි අපි යම් බලන්න මේ අරූපාවචර අරූපාවචරයට ගියන් පස්සේ ඒකේ ඇඟවල් නැහැ ඒක නිසා එක එක එක ඒකද ඒක සමුත්ථානිකක් නැහැ විත් සමුත්ථානිකක් නැහැ ති සමුත්ථානිකක් නැහැ චතු සමුත්ථානිකක් ඒක පයක් ඒක නිසා ඒ කියන්නේ ඔය බ්‍රහ්මයන්ගේ අරූපාවචර බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයේ අරූපාවචර විපාක සිතක් තියෙන. එතන අරූපාවචර විපාක සිත් වලට මේ හදන්ත මේ රූප හදන්ත බෑ. ඒක නිසා ඇඟවල හැදෙන්නේ. සමහර අයගේ මතයක් තියෙනවා ඒකේ රූප තියෙනවායි කියලා. ඒක වරදවා ගත්ත අදහස. යම් කිසි ඔය කොහේ හරි කියවිච්ච සූත්‍ර කොටසක ඒක මේ සූත්‍ර කොටසක් විස්තර කරන්නේ නැතුව ඒ ඒ සූත්‍ර කොටස හැම තැනකම අතුරුලා. එහෙම දැම්මන් එහෙම තමයි ඒක මේ ඒකත් මේ වැරදි පැටි නැති දැන් ඒ අරූපාවචර සම්ලෝකයේදී එක රූපයක් කර්මජ රූප හට ගන්නනේ විපාක හිතවල කර්මජ රූප හදන්න බෑ. චිත්තජ රූප හටගන්නේ ඒ වගේම තමයි. විච්ඡජ රූප හටගන්නේ ආහාරජ රූප නෑ. අරූපාවචරේ නෑ. අනිත් තැන්වල ඒක සමුත්ථානික, දී සමුත්ථානික, ති සමුත්ථානික, චතු සමුත්ථානික රූප ඇඟ කයවල් තියෙනවා. දැන් අපි දැනට අපිට තියෙන්නේ චතු සමුත්ථානික කයක්. මේ චතු සමුත්ථානික කය පසුව පසුව හටගන්නා වූ සිත් නිසා බලපෑම් කරලා පස්චාජාත සත්‍යයෙන් සත්‍ය වෙනවා. අපි මෙහෙමත් හිතමු. මම වැඩිම මේ සමහර කෙනෙකුට මේක හරි මේ සිතුම් කරන්න ගියන් පස්සේ ගොඩාක් පුදු පුදුවට පොඩියට කැඩුවම මේ ටිකක් අමාරු වෙනවා ග්‍රහණය කරගන්න. අපි ඉස්සරහදී අවස්ථාවක් ලැබෙන විදිහට අවස්ථාව ලැබෙන විදිහට අපි එහෙම කොටස් කරලා ගමු. මේ කාරණේ විතරක් මෙතනදී තේරුම් අපි මේ දරන්නේ චතු සමුත්ථාන සත්‍යය. අපි උපදින වෙලාවේ අපිට හරක් නැතුවයි මේ වෙන්නේ. ප්‍රතිසන්දිය ගන්න වෙලාවේ අපි පිටින් ගියන රූපයක් අපේ ශරීරයේ වෙනහක් ගියන්නේ ප්‍රතිසන්දිසිත හට ගන්න වෙලාවේ ප්‍රතිසන්දිසිත එනකොටම ඒ ප්‍රතිසන්දිසිතත් එක්ක ප්‍රතිසන්දිසිතත් එක්ක රූපයක් හට ගන්න වස්තු රූපය ඒ වස්තු රූපය ඒ කියන්නේ හිතට ඉන්න වස්තු රූපයක් මජයි පළවෙනි ප්‍රතිසන්දි හටගත් වෙලාවේදීම හිතක් එක්ක පවතිනා පුංචිම පුංචි ඒ ප්‍රතිසන්දි රූපයක් ඒකයිල කර්මජ නිසා අපි ඒ වෙලාවේදී ඒකයි කියනවා ඒක සමුත්ථානිකයි අපිට තිබෙන එක රූපය කර්මජ රූපය විතරයි චිත්තජත් නැහැ ආහාරජත් නැහැ ඍතුජත් නැහැ මොකක්වත් ඒ ප්‍රතිසන්දි සිතත් එක්ක පහළ වෙන රූපය ඒක දින්න පරණ වෙනවා. පොඩි චිත්තක්ෂණ භාගයක් පරස්නකොට ත්‍රිත්‍ය රූපයක් හට ගන්නවා ඒකත් එක්ක. එතකොට අපි ප්‍රතිසන්දි අවස්ථාවේ ආරම්භයේදී එක් සමුත්ථානිකයි දින තුලා යනකොට දී සමුත්ථායි ඔන්න ප්‍රතිසන්දි ඒ හිතත් බින්දලා ගියා ඊළඟට භවක්‍ය හැදෙනවා. භවන්ත අවස්ථාවට එනකොට අපේ ශරීරය එහෙම නැත්නම් අපේ මේ පුංචි රූපය කර්ම සමුත්ථානිකයි ඍතු සමුත්ථානිකයි චිත්ත සමුත්ථානිකයි තුනක්. ඊළඟට වැඩිලා වැඩිලා වැඩිලා අපේ අපි ආහාර අරගෙන ආහාර ලබාගෙන පත්‍ය වෙන අවස්ථාව වෙනකල්ම තී සමුත්ථානික තියෙනවා. අපේ ජීවිතේ පටන් ගන්න ඒක සමුත්ථානිකයි ඩිංගක්වලා යනකොට තී සමුත්ථානික වෙනවා. භවංග සිත ඉඳලා පටන් ගන්නකොට තී සමුත්ථානික වෙනවා. ඛණ්ඩ කැම ඛණ්ඩ පටන් ගත්ත දවසේ ඉඳලම සතු සමුත්ථානික වෙනවා. දැන් මේ විදිහට හැදිච්ච ඇඟ මේ රූප මිතිය මේ රූප මිතියට පස්සේ පස්සේ පස්සේ පස්සේ මේ ඇති වෙනවා නාම ධර්ම. ඒ කියන්නේ නාම ධර්ම බලපෑම් කරන තාලේ බලන්න මේ විදියට. වැඩ කරනවා. හොඳට වැඩ කළා වැඩ කළා වැඩ කළා හොඳට මහන්සි නිදි මරාගෙන වැඩ කරනවා. වැඩ කරන් පස්සේ දැන් මේ රූප කය කිම්ස් කියලා. කකියම යආගන්න බෑ නැගිට ගන්න බෑ දැන් මොකද කරන්නේ? දැන් කරන්නේ මේකට විවේකයක් දෙනවා. මේකට නිවාඩුවක් දෙනවා. ඒ ඊළඟට නිවාඩුවක් දෙනවා කියලා ගිල කරන්නේ මොකක්ද? ඇටක් හොයා ගන්නවා ශරීරේ හරහා දානවා හිත බවක් ඉස්සලා ශරීරේ ඇදේ පෙල්ලනවා හිත බවංගෙට සුර කරනවා ඕක කියන අපි නිදා ගන්නවා දැන් මේ භාංග ගත කරන්නේ එහෙම නැත්නම් නිදා ගන්නවා කියලා කරන්නේ මොකද්ද ඒ නිදා ගැනීම තුලින් අර ශරීරයේ පිළිච්චු ආදී දේවල් නැති කරගන්න බලපෑමක් කරනවා. ඔය එක විදියක්. තවත් විදියට බලමු. තවත් විදියට බලුවොත් එහෙම දැන් අපි හිත හොඳ හොඳ හිතක් බවට පත් කරගන්න. අපි තරහ ගියන් පස්සේ තරහ ගන්න හොඳ නැහැ. හොඳ හිතක් හදාගන්න මේ විදිහට හිතන්න එතකොට තමන්ගේ ශරීරයේ තිබෙනා වූ වෙනස්කම් නැති වෙනවා වේදනාකාරී ගතිය නැති වෙනවා කියලා හිත හදන් හදන්නේ හිත හදනවා කියලා කියන්නේ හොඳ හිතේ හදන් හදන ශරීරයේ තියම් කිසි බලපෑමක් කරන කොහොම කරනවා එහෙනම් චුම්ම ඔය සාමාන්‍ය තේරුම් ගන්න පුළුවන් විදිහට මේ සමහර සිත් තියෙනවා ඔකේ යනවා වීති ක්‍රමයක් යනවා ඒ තමයි අකුසල සිතුවිලි කුසල සිතුවිලි ඒ වගේම අනිත් අවිහත් ගණිත ගන්නා වූ සිත් විශේෂයෙන් බැලුවන් පස්සේ කුසල සිතුවිලි බලපෑම් කරනවා මේ ශරීරයට අකුසල සිතුවිලි බලපෑම් කරනවා මේ ශරීරයට ඒ බලපෑම් වලට ඒ බලපෑම පස්සේ තමයි ශරීරයේ මේ පස්සේ තමයි චිත්ත චෛතක ධර්ම හටගන්නේ. නමුත් මේ කලින් ඇදෙත් පින්නක් වූ ඒ රූපවල වෙනස්කම් ඊළඟට කරන් එයාගෙන් තියෙන දේවල් පවත්වාගෙන යන්නේ මහා බලෑනියක් වකටෑමක් කරනවා එක් ගතියක් වෙන හිතාගෙන හොඳට ওই කරුණ ආශ්‍රයෙන් හිතා යනකොට අපිට කියනවා පස්සේ පස්සේ හැදෙන හිත මොකටද වලට කරන්නේ මෙන්න මේ කරන්නා වූ මේ ඇස්ලා පිටනා වූ කය ආල්කිරීමයි හැදීමයි දැන් මේ උදව් වන දෙයක් ළඟ වශයෙන් දුර වශයෙන් ළඟ වශයෙන් දුර වශයෙන් බලපෑම් කරනවා දැන් දුර වශයෙන් හිතුවන් පස්සේ දැන් අපි මේ රස්නියක් හැදුනන් පස්සේ නාන නාන වේලාවට මේ රූපයටම බෑ මේ රූපයට බෑ මේ ශරීරය නානකාමයක එකතු කරගෙන ගිහිල්ලා අර මේ ශවරක ඇරලා හරි නැත්නම් පීසට හරි නහවන්ට බෑ ඒකට නාමයේ ක්‍රියාත්මක වෙන්නේ නාමයේ තමයි මේ රත් ශරීරයේ ශවරකට අල්ලන්නේ ඒ වගේම සීතල කරවන්නේ, තෙත් කරවන්නේ, කුණුසුම් කරවන්නේ අර නාම ධර්ම. ඒකෝට ඒක පවස්සන්නේ. දැන් ඔයක ඉස්සර වෙලා පහළ වෙච්ච රස්නේට රූපයට පසු පසු පහළ වෙන්නා වූ මානසික ධර්ම නාම ධර්ම බලපෑම් කරන විදිය තමයි ළඟ වශයෙන් වශයෙන් ওই විදියට අපි තේරුම් ගන්න ඕනේ. ඒ නිසා මම මෙන්න මේ කතාව තමයි මේ වෙලාවේ කිව්වේ පල්මෙන් පළමෙන් පහළවන්නා වූ දේවල් එහෙම නැත්නම් පච්චා නැති පළමෙන් පළමෙන් පහළ වෙලා තිබෙනා වූ ඒ රූප ධර්මයන්ට පසුව පසුව පහළවන්නා වූ චෛතසික ධර්මිය, චිත්ත ධර්මිය, නාම ධර්මිය ප්‍රත්‍ය වෙන්නේ පච්චාජාතා චිත්තචේතසිකා ධම්මා පුරේජාත සීමස්සකායස පච්චාජාත පච්චේන පච්චේ මේ උද්දේශ භාගය අපි මේ ටික දැන් තේරුම් අරගත්තා කියලා මම විශ්වාස කරනවා යමක් තියෙනවා නම් තව අපි සාකච්ඡා කළා අපි දැනගන්න පුළුවන් ඒ නිසා මේ ධර්ම කොටස් මේ විදිහට මේ ඒකතර ගොන්නේ වෙන ධර්ම කොටසක් මේ විදිහට ක්‍රියාත්මක වෙන බව ලෞතර බුදුරජාණන් වහන්සේ ඒ පිරිසිදු වූ ਸਰුවත්‍යතා ඥාණයෙන් ධර්ම මානසිකාර ඥාණයෙන් ඉතාම පිළිවෙලකට පැහැදිලිවට උතුම් ලෙස විනිවිද අවබෝධ කරගන්නවා. බුදුරජාණන් වහන්සේ උපදිරි කියලා තියලා තියෙන නිසානේ අපි හිතන්නේ මෙහි කරන්නේ මේ අභිධර්මයේ කියන එක අර ක්වොන්ටම් ෆිසික්ස් වගේ ක්වොන්ටම් තියරියක් මේක පහ සමූහයක් තියෙන එක ඕනෝන්ට පත්‍ය වෙන විදිහට උපකාර වෙන විදිහ මා රංචි අපිට අවබෝධ කරගන්න පහසු වෙන විදිහට මාත්‍රිකා ස්වරූපෙන් එක එකක් එකවතාවකට එකක් කරගෙන එකවතාවකට එකක් අරගෙන තමයි කතා කරන්නේ. එහෙම නැති වුණොත් එහෙම අවුල් ජාලයක තියනවා. ඒ කතා කරගෙන යන ධර්ම කොටසයක අවස්ථාවක් තමයි මේ. පසු හටගත්ත දෙයක් කලින් මේකට ප්‍රත්‍යක්ෂ කරන විදිය උපකප්ප වෙන විදිය. ඒ අනන්ත ගුණ ඇති බුදුරජාණන් වහන්සේ මේ ගැඹුරු ධර්මය මේ විදිහට වෙනවා කියලා අවබෝධ කරගත්තේ පාරමී ධර්මයන්ගේ ඉතිරිච්ච මෝහුරාග්‍ය සුවිස් මේ සුවිතාස් මහා ප්‍රඥාව. ඒ නිසා ඒ ඥානය දරන ඒ ප්‍රඥාවක් දරන ඒ වගේම නොමසුරුව ලෝභ නැත්ව ඉරිසියා මලෙන් කෝධ මලෙක් නැතුව ඒ වගේම නිර්ලෝභීව අවබෝධ කරගන්නා වූ අයට අවබෝධ කර ගැනීම පිණිස න්‍යාය ක්‍රම දක්වලා දේශනා කොට කතා විසුරුජානන් වහන්සේට අපගේ নমස්කාරයේ වේවා ඉති ධර්මය තමත් වහන්සේගේ ගෝල අමාල පිරිසත් එක්ක මෙහි දක්වා පවතගෙන යන පැවතෙන්නට ආරක්ෂා කළා වූ ඒ වගේම ඒ ධර්ම ක්‍රමය මෙනෙහි කිරීම දියුණු කරා වූ ඒ සාපිතුතර මහරහතන් වහන්සේට වහන්සේ ගෝලබාල අනුශිෂ්‍ය පරම්පරාවට ඒ ආර්ය ශ්‍රාවකයන් වහන්සේලාට අතු කියනම ආදී ඒවා ඒ වගේම අපිටත් මේ ධර්ම මාර්ගයේ මෙනෙහි කරමින් ගමන් කොට ඒ ආර්යයන් වහන්සේලා අවබෝධ කරගත්ත ගාම්භීර ධර්ම ස්වභාවයන් පැහැදිලිව විනිවිද අවබෝධ කරගෙන පොත්තකටකවත් ආත්මයක් තියෙනවා කියලා ඉස්සල්පා ගන්න නැතුව දෘෂ්ටියෙන් ඒ දෘෂ්ටියකට පස්සේ නැතුව හැම වෙලාවෙම බෙද බෙදා බෙද බෙදා බෙදා මේ ශක්ති ස්වરૂපයන් ධර්ම ස්වરૂපයන් ධර්ම හැටියට දැනගෙන ධර්ම ගුණ හැටියට දැනගෙන ඒවට නොඇලී ඒවට නොබැඳී එලවට නිවනින් සැනසෙන්න ලැබේවා ආශා මෛත්‍රිය ප්‍රාර්ථනා කරනවා හැම දිනාත් පිරිස්සරණයි ප්‍රශ්න තියෙනවා නේද? සේවා සමය ස්වාමීන් වහන්සේ අසමානයෙන් මම හිතනවා අදත් අපිට විශේෂ විශේෂම දේශනාවක් කියන්න සිද්ධ වුණේ ලැබුණේ අපේ භාග්‍යවත් වුණේ ඇත්තම මේ පච්චාජාත පච්චේ කියවම ටිකක් හිතාගන්න සමාවසත් තමයි තිබුණේ සානාති කලින් ප්‍රසව වගේ කොහොමද මේ පසු උපන්දයක් පෙර උපන්දයකට හේතු මේ සත්‍ය වෙන්නේ කියලා උපකාරක වෙන්නේ කියලා. ඉතින් මම හිතනවා මේ සාමාන්‍ය අපිට දීපු උදාහරණත් එක්ක ගත්තාම අපිට ඒක එදිනදා ජීවිතේම ගලපලා ඒ විදිහට හිතාගන්න පුළුවන් වුණා. ඒ අවසාන වශයෙන් අපි මේ පරමාර්ථ ධර්ම වන චෛත්‍යික ධර්ම කොයි ආකාරයෙන්ද කලින් හටගත් රූපයන්ට සත්‍යයෙන්නේ කියන එක තමයි සමනාත්යවට පැහැදිලි කරලා දුන්නේ. ස්වාමීන් වහන්සේ මෙතනදී විශේෂයෙන්ම මතෙච්ච දෙයක් තමයි දැක්ක දෙයක් තමයි දැන් පරමාර්ථ ධර්ම ගැන කතා කරනකොට හුඟක් වෙලාවට අපි චිත්තක්ෂණයක් එමත් නැත්නම් පුදාම අවස්ථාවට ගිහිල්ලයි හොයලා බලන්නේ මේව විමර්ශනය කරන්නේ. දැන් මෙතනදී ගන්නකොට කලින් පහළ වෙච්ච රූපයක් කට පසුව හැදෙන චිත්තචෛතසික ධර්ම බලපානවා කියනකොට එතන සංතතියක පැවැත්මක් හැටියට ගත්ත බවක් පේනවා සංඥාත් එතකොට එහෙමද අපි සැලකන්න ඕනේ මත් නැත්නම් ඒ පහළ වෙන දේ ඊට කොහොම කිට්ටු කාලයකදී ඊට කලින් චිත්තක්ෂණ මාත්‍රයේදී පහළ වෙච්ච දේවල් වලට ඒ ඒ මට්ටමට මේ ආගමේ පත් වීම කියන එක පොඩ්ඩක් දැනගන්න කැමතියි ස්වාමීන් වහන්සේ දරුවන් සරණයි. ස්වාමීන් වහන්සේට පැවිදි කරලා දරුවන් සරණයි. ඕලාරික වශයෙන් කියන්නේ වැඩි හැලහැප්පීමක් නැතුව මේ මේ දේ තියෙන බව තේරුම් ගන්නට උපකාරක වෙන විදිහට තමයි මම මේ ටික මේ වෙලාවේදී ටිකක් කියලා දුන්නේ සහ ඒකේ සම්පතිය තියනවා සම්පතිය යනකොට සංස්කෘතිය කතාව කරනකොට මේ මෙහෙමයි කියන්නේ ඔක පොඩි චිත්ත වීතියකට බයි. දැන් ඕක කියපු නිසා අපිට යන්න පුළුවන් මේ දැන් ಉದ್ದೇಶය තමයි මම කිව්වේ. කියන්නේ නමාත්‍රිකාව තමයි ওই වාක්‍යයට කළේ. හැබැයි අපි මේ තිබෙනවා මේ වීති කතාවක් කියලා. වීති කතාව කියලා කියන්නේ කුසල අකුසල අව්‍යාපෘත ධර්ම හැටියට මේක සලකනවා. ඔන්න දැන් තමයි අපිට ප්‍රයෝජනවත් වෙන්නේ අර ධම්මසංගණී මාතිකාවේ පළවෙනි කොටස් තුන. කුසල ධම්මා, අකුසල ධම්මා, අභ්‍යාපතා ධම්මා කියලා කියවනේ ඔය විදිහට තමයි මේකේ ප ဋ ාණේ ඔය විභාගයේම යන්නේ. මේ විදිහට තියෙන්නේ මේක ඔය වීති කතාව ගන්නකොට කුසලෝ ධම්ම අභ්‍යාකතස්ස ධම්මස්ස පච්චා දාස පච්චේන පච්චයෝ කියලා කියනවා. දැන් මේක නම් මේ කතාව ධර්මය කියවපු තේරුම් ගත්තාට ඒ තරම්ම අමාරුවක් වෙන්නේ නෑ මේ කියපු මේ වාක්‍යය. නමුත් මම කැමැති මේක මේ අපේ ප්‍රාථමික ආයතත් හිතට ගැට ගිහි යන විදිහට එහෙම නැත්නම් ලිහිලා සම්පත් වෙන විදිහට කියන්නේ. කුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස පච්චාජාත පච්චේන පච්චයෝ කුසල ධර්මය අව්‍යාකෘත ධර්මයට ධර්මයකට පසු උපන්නා වූ ධර්ම ශක්තියක් හැටියට පත්‍ය ධර්මයක් හැටියට උපකාර වෙනවා කියන එක තමයි කියන්නේ. මේ ඔය කුසල ධර්ම කතාව නම් කුසල ධර්ම කිව්වන් පස්සේ ඔය කුසල ධර්ම කියලා කියන්නේ ජවන්නේ ඒ කියන්නේ ඔය සෝමනස්ස සහගත ආදී ඔය කාමාවචර කුසල් සිත්පත් රූපාවචර කුසල් සිත් පහ අරූපාවචර කුසල් සිත් ඊට පස්සේ අපරියාපන ලෝකෝත්තර මේවා කුසල ධර්ම. දැන් මේ කුසල ධර්ම යන්නේ ජවන්නස්සෙන යන්නේ විශේෂයෙන්ම ඔය 17ක් වෙනවා ජවන් ඒ කුසල ධර්ම. මේ ජවන් සිත් දැන් අද මාත්‍රකාව දිහා බැලුවම අභ්‍යාකටයකට තමයි උපකාර වෙන්නේ. දැන් අව්‍යාකෘත ධර්ම කියලා කියන්නේ මොනවද? අව්‍යාකෘත ධර්ම කියලා කියන්නේ රූප ධර්ම අව්‍යාකෘතයි. හේතුව රූප ධර්ම වල කුසල භාව ගතියක් නැහැ. අකුසල භාව ගතියක් නැහැ. නිකාම්ම නිකං අනිත්‍ය වගේ බලපෑම යටතේ ඒවටත් උපකාර වී තිබෙන කුසල වශයෙන් බොල් අකුසල වශයෙන්ත් ඒක බොල් ගතියක් ඒක නිසා අවියාකුසයි. ඊළඟට ක්‍රියාචිත්තික අවියාකුසයි. විපාකසිත අවියාකුසයි. අපේ භවංගසිත අවියාකුසයි. ඒකේ කුසල ස්වභාවයක් නැහැ. අකුසල ස්වභාවයකුත් නැහැ. ඒක විපාකයක්. නිර්වාණ ධාතු අවියාකුසයි. දැන් කුසල නොවන අකුසල නොවන දේවල් අවියාකුසල. ඒකේ තියෙනවා ක්‍රියා සිත්තිකයි විපාක සිත්තිකයි රූප ධර්ම ටිකයි නිර්වාණ ධාතුවයි. මේ ගොඩවල් ටිකට කියනවා අවියාකුස ධර්ම කියලා. දැන් මේ කතා කරනකොට කුසල ධර්මය අවියාකෘතයකට තමයි පච්චාජාත ප්‍රත්‍යයෙන් පාප්ති වෙන්නේ. එතකොට කුසල ධර්මය කියලා කියන්නේ කුසල ජවන්. ඒ කුසල ජවනයෝ මේ අර රූපයකට බලපෑම් කරනවා. ඒ කියන්නේ බලපෑම් කියලා කියන්නේ පවතිනට උදව් වෙනවා කියන එක. දැන් ජවන්සිට වෙනකොට අපි මෙහෙම හිතමු බලන්න ජවන්සිට හරියට එනකොට රූප පහළ වෙලානේ තියෙන්නේ. ওই වීතියක එක්තරා සියුම්ම ස්වභාවයක් නැතුව ඩිංගක් මෙහාට වෙලා. අපි රූපයක් දකිනකොට රූපයක් ඇහැ ගැටෙනකොට ඔන්න දැන් රූපේ පහළ වුණා. පහළ වෙච්ච අලුත් රූපය අතිමහන්තාරම්මණයට නම් භවංගේ වැදුනා භවංගේ චලනය භවංගය හැපෙන්නේ ඒ අලුතෙන් හම්බ වෙච්ච ඇතිවෙච්ච රූපය. භවංග චලන භවංග උපච්ඡේ දැන් රූපය හැදිච්ච රූපය මේ හැදිච්ච රූපය දැන් මේ වස්තු රූපේ තියෙනවනේ දැන් පිටපැත්ත ආරම්භණේ නෙවෙයි නමුත් ඇතුළත රූපයක් තියෙනවනේ ඒකත් හටගත්තා ඊළඟට ඒ එක්කම පංචද්වාරාම ජනයට ඊට පස්සේ සම්පටිච්ඡනේට සම්තිරණේට වොත්තපණේට ගිහිල්ලා ඊළඟට ජලං වලට එනකොට මේ අරමුණු කරන රූපේ නෙවෙයි අරමුණු කරන රූපයත් එක්ක ඇතුළත පහළ වෙච්ච රූපේ අපේ අපේ තුල අධ්‍යාත්ම රූපේ ඒක ඒ වෙලාවට පහළ වෙලා තියෙනවා ජවන් හරියට යනකොට මේ ජවන් ජවන යෝ බලපෑම් කරන්නේ සහ රකින්නේ අර ඉස්සර වෙලා පහළ වෙලා තිබෙන්නා වූ රූපයකට. ඒක ඒක චිත්තක්ෂණයකයි ඊළඟට ලිංග පරණයි ත්‍රිවගියම තමයි තවත් කතාවක් වෙනවා. ඒක හැබැයි අපේ තිංගතුන්ට ඒක නිකන් ඔක්කොම ටික අවුල් වෙයි දන්නේ නැහැ මේ කියන කතාව. ජවන් සිතක් පහළ වෙන්න කලින් සිතක් පහළ වෙනවා මේ මනෝද්වාරික වශයෙන් සහ වොත්තපන වශයෙන්. එතනදී පහළ වෙච්ච රූප තියෙනවා. සිතකට අනුව පහළ වෙන රූප තියෙනවා. ආන්න ඒ රූප වලට මේ ජවනිය බලපෑම් කරන කතාව තමයි ඔය කියන්නේ කුසලෝ ධම් අත්‍යාපතස්ස ධම්මස්ස පච්චාදාති පච්චේන පච්චයෝ කියලා. ඊළඟට තියෙනවා අකුසලයක් තියෙනවා. අකුසල් සිත් අකුසල් ජවනයක් යනකොට අකුසල් ජවනයකට ඉස්සර වෙලා ඒ චිත්ත වීතියේ කලින් ඒ චිත්ත වී චිත්ත වීතියේ කලින් ඒකට සමානව පහළ වෙච්ච රූපයකට ආරක්ෂක බලපෑමක් සිද්ධ කරනවා ආන්නේ ඒක තමයි ආරක්ෂක බලපෑමක් එහෙම නැත්නම් අපි කියමු මේ පරම්පරානුයාතව ඉස්සරහට යන්න බලපෑමක් කරනවා ඒකට කියනවා මේ අකුසලෝ ධම්මෝ අභ්‍යාකටස්ස ධම්මස්ස පච්චාජාතපත්තේන පච්චයෝ. අනිත් එක කියනවා මේ අවබෝධියක් කතා කරනවා ඕම යනකොට මේ අව්‍යාකෘත ධර්මයක් අව්‍යාකෘත ධර්මයක ඒ උපකාර වෙනවා කියලා. ඒ කියන්නේ ඔය චිත්ත වීතියේ ජවන් ජවන් හරියන්නේ කුසලහ අකුසල වැඩ කරන්නේ. අනිත් ඒවා ඔය ජවන් වලට පස්සේ ගියොත් එහෙමනම් සදාරම්මන ඊළඟට තව තියෙනවානේ මේ සම්පටිච්චන සම්පීර්ණ වොත්තකන ඔය වගේ දේවල් ආන්න ඒවා අව්‍යාකෘතයි අව්‍යාකෘත ධර්මයක් අව්‍යාකෘත ධර්මයකට ප්‍රීත්නේ කියන්නේ බලපෑමක් කරන හැටි තමයි උපකාර වෙන හැටි තමයි ඒකින් කියන්නේ ඒක නිසා චිත්ත බීතික අහුලන්න පුළුවන් ওই කතා ඔය විදියට තේරුණා සර්වන් සමය සාන්නාද පොඩි පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය කියලා ඉතන සාන්නාචාර ජවන් සිත් පහළ වෙන්න කලින් වර්තපන සිත්තේ ඒ දී ගන්න රූපය කිව්වේ මොන රූපයද කියන එක පොඩ්ඩක් විස්තර කරලා සන්නහ. වොත්තපන සිත ඒකේ තියෙනවා වොත්තපනය ඇති වෙනකොට ඒ පහළ වෙනවා චිත්තජ කර්මජ රූප පහළ වෙනවා. එතකොට මේ කර්මජ රූප වලට ඉස්තර වෙලා පහළ වෙලා තිබෙනා වූ වොත්තපණී තිබෙන එක අවස්ථාවක තව එකක් තමයි අපේ අපේ පින්වතුන්ට කියන්න ඕනේ එක චිත්තක්ෂණයක තිබෙනවා අවස්ථා තුනක්. ඒක චිත්තක්ෂණයක අවස්ථා තුනක් තියෙනවා. ඒ අවස්ථා තුනේ රූප පාදේ. අවස්ථා තුනයි කියලා කිව්වේ එකක් තමයි උප්පත්ති අවස්ථාව එකක් තමයි පිටි අවස්ථාව එකක් තමයි භංග අවස්ථාව එතකොට මේ ඒකෙදී කලින් කලින් හටගත්ත රූප අපි හිතමු මෙහෙම මේ දැන් ඔය කතා කරන්නේ සත්‍යපන්න ධර්ම වශයෙන් සම්බන්ධයනේ දැන් වොත්තපනේ සහ මනෝද්වාර ආවචන සිත් එක කලින් කලින් ශිෂ්‍යයන්ගේ ශිෂ්‍යයන් එක්ක ඉපදිලා ඒකේ මධ්‍යයට පැමිණෙනවනේ රූප ඒව ඇවිල්ලා කර්මජ මූලයි ප්‍රධානයි චිත්තජයි ඊළඟට ඍතුජයි ඒ ඔක්කොම බලපානවා හැබැයි මූලය කර්මය. ඒක නිසා කර්මජ රූපවලට පත්‍ය කර්මජ රූපවලට පත්‍ය ශක්තියන උපම් පත්‍යාජාත පත්‍ය ශක්තියෙන් උපකාර වෙනවා අනිත් රූප වලටත් එහෙම වෙනවා ප්‍රධානයි කර්මකේ කර්මකේ ඒක අහන් ඒක ඇහුවේ මොකක් හරි පටලැවිල්ලක් තමයි නැසවනාංශ එතනදී මොන රූපත් කියන එක තමයි අහගන්න ඕනේ උනේ එතකොට තේරෙනවා අර මේ කර්මජ රූප වල දැන් කලින් කලින් හටගෙන ඒ කියන්නේ ඒක ප්‍රවෘත්ති වශයෙන් පවතින ඒ රූපයට තමයි ඊළඟ සිතෙන් ඒක පස්ති වෙන්නේ කියලා. උසන්නාසේ පැහැදිලි කරපු විදිහ. ඒකට හැබැයි තව දෙයක් තියෙනවා මේ ඒකේ බලපෑම තියෙනවා මෙහෙම කර්මජ රූපයටත් බලපානවා චිත්තජ රූපයටත් බලපානවා ඒ වගේම තමයි විශේෂයෙන්ම අනිත් රූප වලටත් බලපානවා හැබැයි ඩිරෙක්ට්ලිම බලපාන එක තමයි කර්මජ රූප. ඒක අනිත්‍යවට තිජ කියලා කියපු ගමන් පස්සේ බලපානවා චක්කු දෙකේ සතු දෙකේ බලපානවා. කොහොමද ස්වාමීනාත් හොඳයි සාරාංශයේ තව ප්‍රශ්නයක දෙකට යන අවස්ථාවක් තියෙනවා කියලා හිතනවා. ඒකෙන් තමයි ඉරන් කරනයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සමහරවිට පොඩි පෑන් දෙකක් පැහැදිලි කරගන්න තියෙනවා. ඉතාලම කෙටියෙන් පැහැදිලි කරලා දෙනවා නම් බොහොම තින් සමහරවිට අර වර්ග කිරීමේදී ඒකද දිග සුජ කියලා නේරෝයික සත්වයින් අපාය සත්වයින් ප්‍රතිදස්කාරයටද අයිති වෙන්නේ කියන එක එක ප්‍රශ්නයක්. දෙවැනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ දැන් අර ඔබවහන්සේ පැහැදිලි කරා මේ කෑම කන්න පටන් ගත්ත දවසේ ඉඳලා සතු සමුත්සානික වෙනවා කියලා. එතකොට ඒ කියන්නේ අර මේ දැන් මනුෂ්‍ය සත්වයෙක් නම් අම්මාට සම්බන්ධ වෙලා ගර්භාෂයට සම්බන්ධ වෙලා ආහාර ලැබෙන තැනද ගිහි වුණාට පස්සේ මුඛයෙන් ආහාර ගන්න තැනද කියලා. ඒ දෙකත් පැහැදිලි කරලා දෙනවා නම් බොහොම පිං. ඒකේදී අම්මාගේ ශරීරයෙන් ගන්න ඒකේ ටයිම් එකක් කියන්නේ හැබැයි අය අම්මාගේ ශරීරයෙන් ආහාර එයාගේ ජීවිතයට යනවනේ ආහාරද යනවනේ ඒ අවස්ථාව තමයි සැලකන්න තියෙන්නේ. ඒකේ කොයි වෙලාවද කියලා අහවල් දවසේ කියලා කියන්න බෑ. නමුත් දැන් එයාට එයාගේ ශරීරයට ඇතුළතින් මොනාරි ඌජා ස්වරූපයක් හරි මොකක් හරි යනවා. හැබැයි නියම විදිහට ආහාර ගන්න ගියවන් පස්සේ එයා ඉපදුනාට පස්සේ රස රසත් එක්ක යනවා නම් ශරීරයෙන් වෙන් වුණාට පස්සේ කිරිවාසිය කිරිවාසියෙන් යනකොට හැබැයි ටයිම් එකක් කියන්නේ අර මව් කුසෙන් ඇතුල් වෙලා මව් කුසෙන් යන එතනදලම ආහාර ගන්න එක තමයි සල්ප කන්ට්‍රෝල් වෙන්නේ. ඒක මම හිතන්නේ ওই කතාව මම මේ ඉස්සෙල්ලා දවසට කිව්වා. දැන් ඔක ඔය ප්‍රශ්නේ निराකරණය වෙනවා. මොකද මෙහෙම හිතුවයින් පස්සේ. ඒ තමයි දැන් අපි හිතමු ආහාර ජරූප පටන් ගන්නේ ආහාර ජරූප පටන් ගන්නේ අපි හිතමු මව් කුසෙන් ඉපදුනාට පස්සේ කියලා වෙන් වෙලා ඉපදුනාට පස්සේ කියලා එතකොට මේ සත්‍යයගේ අපිට සලකන්න වෙනවා. එතකොට ඒ දක්වාම ආහාරජ රූප නැහැ. එතකොට තියෙන්නේ යාගේ රූප වර්ග තුනයි කියලා. සලකන්න වෙනවා. එතකොට තී සමුත්හානිකයි කියලා. එතකොට ඒ තී සමුත්හානිකයි කියලා එතකොට නිකන් මේ අඩුවක් පේනවනේ. දැන් මෞපුසේ ඉන්න එක්කෙනාට ඒ ශරීරයට අවශ්‍ය කරන දේවල් මම හරහා ලැබෙන නිසා චතු සමුත්ථානික සලකන්න ඕනේ. ඒකේ දිනේ කියන්නේ ආවල් දවසේ ඉඳලා ආවල් සියදලේ. යම් කිසි වෙලාවක කියලා තමයි කියන්නේ ඒ ඒ සලකන්න බැරි නිසා තමයි ඒ විදිහට කියලා තියෙන්නේ. ඒකවත් හරියට. හොඳයි දරුවන් කරන්නේ තව පොඩි දෙයක් ඇහුවා. නිරේ ඉන්න සත්‍යය සතිජ කායද කියලා පොඩ්ඩක් ඒක. නිරයේ ඉන්නා වූ සත්‍යයන්ට හැබැයි මේ ඒකේ තියෙනවා අත කොහෙවත් කියලා නම් නැහැ. කොහොත් කියලා නම් නැහැ. සතු සමුත්ථානිකයි සමහර නිරේක සත්‍යය. සමහර අයට කියන්න පුළුවන් ඉසමුත්ථානිකයි කියලා යන විදිහට දැන් අපායේ බස්සන්න නෑනේ. ඊළඟට ඍතුජ රූප තියෙනවා. චිත්තජ රූප හොඳට ඒ කර්මජ රූප කතා කරන දේකුත්. ඒ වගේම ඒකෙදී ආහාර ගන්නවා කියලා නෑ. ඒක නිසා ප්‍රේත ලෝකේ තියෙනවා. ප්‍රේත ලෝකයේ තිබෙනවා ආහාර ගන්නව තියෙන. ඒ නිසා අනිවාර්යයෙන්ම චතු සමුත්ථානික. ත්‍රිවිධ ලෝකයේ තියෙනවා. ඒ මගේ මං සලකන විදිහට ඒකේ නිරයේ ඉන්නා වූ අය නිකන් පේන විදිහට තිරමුත්තානිකයි වගේ. හැබැයි කොහෙවත් කියලා නම් නැහැ. ඒකේ ආහාර දන් නැති නිසා තමයි ඒ විදිහට සලකන් වෙන්නේ. ඒක. ස්වාමීන් වහන්සේ එතකොට මේ ආයතන හැටියට ගන්නකොට ජීවහා විඥානය කියන එක මේ වගේ හිතනවා මේ අවස්ථාවේදී ඒක හැබැයි සඳහන් වෙන්නේ නැහැ කොහෙවත් නේ හැබැයි කියනවා කියලා කියන හැටියට තමයි සඳහන් වෙන්නේ සාමාන්‍යයෙන් බ්‍රහ්ම ලෝකයේයිට තමයි ජීවහා විඥානය පහළ වීම නැtei කියලා කියන්නේ අනිත් සත්‍යයන්ගේ සමහර අයට දැන් තිරසං ලෝකයේ වුණත් සමහර සත්‍යයන්ට ඒක ජීවහා විඥානයේ නෙමෙයි මොකද ඔකේ සෝත විඥානේ එහෙමත් නැහැ කියනවනේ සමහර සත්‍යයන්ට ගාන විඥානයේ අඩුපාඩු තියෙනවලු ඒක නිසා දැන් හතරම ගත්තාන් පස්සේ සාමූහික කාම ලෝකයේට කියලා අරගෙන චතු චතු සමුත්ථානික කියලා ගත්තාම සහ ඉන්ද්‍රිය වශයෙන් බෙදුවාම ප්‍රසාද වශයෙන් අයත් කරාම පස් කරාම ඒ නමුත් කර්මාන් රූපෝ තැන් තැන් වල එක්කෙනෙකුට එකක් තියෙන අඩුපාඩු වෙන තැන් තියෙනවා. තවත් ඔය තැනක තියෙනවා මේ මේ මේම කතාවක් කියලා ඒ තමයි මේ ඔය මේ අර තියෙනනේ පක්ෂීන් જાතියක් තියෙනනේ මස්තන කුරුල්ලෝ මස්තන ඒ වල්චර්ස්ලා ඒ වල්චර්ස්ලාට මේ චේතනාව මුල් කරගෙන බඩගින්න නිවෙනවයි කියලා එකක් තියෙනවා ඒ කියන්නේ ඒගොල්ලන්ට කන්න නැහැ අන්න නැත්නම් ඉතින් බඩගින්න තියෙන ඒ වුණාට ඒක සම්පූර්ණ වෙනවලු කන්න කෑම ආසාවකින්. එහෙම ස්වභාවයක් තියෙනවා සත්‍යයන්. ඒක නිසා සත්‍යයන්ගේ තියෙන 아무තු විවිධත්වයක්. සමහර අයට සෝත ප්‍රසාදේ නැහැ, සමහරුන්ට ගාන ප්‍රසාදේ නැහැ, සමහරුන්ට එක එක අඩුපාඩුකම් තියෙනවා. ඒ කර්මයේ හැටියට. නමුත් සාමූහික වශයෙන් ගත්තයින් පස්සේ ඒ අය ඔක්කොම අයිති කරන්නේ ඒ ඉන්ද්‍රිය ධර්ම පහම තිබෙනා වූ ගොඩට දාන කාම භූමිය. මේ බොහොම සිතාවෙන්නාට මම හිතනවා අද අපේ කාල වේලාව පැමිණලා තියෙනවා අද සාකච්ඡාව නිමා කරන්න. සාමාන්‍යයෙන් අදත් ඔබ වහන්සේ කාල වේලාව නොබලා අපි සමග සම්බන්ධ වෙලා මේ ආකාරයෙන් දැන් සීත කාලය උදා වෙගෙන එන කාලේ ඉතින් මේ හැවෙන් අපිට අනුග්‍රහය දැක්වීම ගැන අපේ තාමත්ම ධ්‍යාංගම කොට වේදිකාව ප්‍රකාශ කරනවා ස්වාමීන් වහන්සේ වගේම අප අද දවසේ මේ ධර්ම සාකච්ඡාව තුළින් රැස් කරන ලද සියලු කුසල ධර්මයන් වහන්සේට අනුමෝදන් කරනවා බහවහා නිර්වාණදාත අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරන සීලම කල්යාණ මිත්‍රයන් වෙනුවෙන් ඒ වගේම දවස් මහත්මයා තරමස අසනේකෙන් පසුන බවත් මට දැනගන්න ලැබුණා අද දවස් විශේෂයෙන් අපේ තුමාටත් නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන අපිට මේ වෙනි අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන් දැන් වසර තුනකට වැඩි කාලයක් අපි අභිධර්මයේ අදාරණය තම අපේ සුළුවන් හැක්කෙන් අපේ දැනුම් මට්ටම් අනුව මේක තේරුම් ගන්න උත්සාහයක් කරන ස්වාමීන් වහන්සේ තාම සරලව අපිට පැහැදිලි කරලා දෙන හින්දා ඒක තවදුරටත් අපිට පහසුවක් වෙලා තියෙනවා සෝවාචාරින් වාසේ නම් අද සාකච්ඡාව නිමා කරන්න ඔබ වහන්සේට නැවතත් යොමු වෙනවා ලබන සතිය හමු වීමේ බලාපොරොත්තු වෙනවා. සර්වන් සම්මසාන්ත. ඒ හැම දිනාටම සැනසෙල්ලක් වේවා. අපි අදත් මේ ධර්ම මාතෘකාව යටතේ ධර්ම කොටසක් ඉදිරිපත් කරගෙන සාකච්ඡා කළා. සමහර කොටස් අතිශේෂයෙන් ඒවා යම් කිසි දෙයකින් හිතන්න තිබුණත් හිතලා චිත්‍රංගත් කියලා අදහස් වෙනවා හේතුව කෙනෙකුට මේ ග්‍රහණය කර ගැනීමේදී අපහසුයක් වෙයිද කියලා අපි හැබැයි නමුත් ඉදිරියේදී ඒවා හාරලා ගන්නට ඕන වෙන තැන් තියෙනවා. ඒවා තම අවස්ථාවක් වෙනවා. කෙසේ හෝ වේවා මේ පින්තුන්ගේ ධර්ම ඡන්දය ඒ දැනගැනීමට විතරක් ඡන්දේ ඉතාමත් වටිනවා ඒ නිසා තමයි මේ කාලේ ගන්නෙ. ඉතින් අදත් ධර්මයේ ඇසීම තුළින් උපදවාගත් කුසල ධර්මයන්ගේ බලෙන් ශක්තිය ඒ වගේම බුද්ධ ධම්ම සංගයන සිවලක්ෂණ අනන්ත පරිමාණ ගුණාණු බා බලෙන් පින්වත් ලලිත් දලුවත් මහත්මයාට අපි නිදුක් නිරෝගී දීර්ඝායු ප්‍රාර්ථනා කරන්න ඕනේ. එතුමා මේ කාලයේ තරමක් අසනීප වෙලා සිටින වෛද්‍ය ප්‍රතිකාර දීපේ ඖෂධ ක්‍රම භාවිතා කරමින් යොදා ගන්න වාසය කරනවා. අපි මේ උපදවාගත ධර්මයේ සිටු පුණ්‍ය ද පුණ්‍ය ධර්මයක් ඒ කුසල ධර්මයන් බඩින් ඒ පින්වත් මහත්මයාට ඒ වෛද්‍යවරුන්ගේ දැනුම උදව් උපකාර ලැබිලා හෙදීයන්ගේ උදව් උපකාර ලැබිලා පස්සිය පහසුකම් ආහාර පාන ආදී නෝදි ලැබිලා සැලසිලා වහාම නිරෝගී භාවයේ සැලසේවා දීර්ඝාස ලැබේවා ඒ වාගේම වෛද්‍යවරුන්ටත් කිසියම් හරදරයක් නැතුව යම්කිසි බාධකයක් තියෙනවා නම් ශරීරගත ඒ සියල්ලම හසු කරගන්න ලැබේවා ඒ වාගේම නිවැරදි ඖෂධ ක්‍රමය යොදන්ටත් ශක්තිය ලැබේවා ඒ වාගේම වාදකය හරදරයක් නැතුව මැඩපවස්සා මඩපස්සලා ඒ මහත්මයාට නිරෝගී භාවයේ සලසා ගන්නට අපි මේ බණ ඇසීම තුළින් වඩාගත් සියලු කුසල් හේතු වාසනා වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා. ඒ වගේම සිතින්වත් කුලී සමදෙනාටම මේ විද්‍යාන්ත ප්‍රඥා මේ වැඩසටහන මේ වෙනවා කාල සියලු සාමික සාදු කර මේ සිතින්වත් ආත්මයාට ප්‍රඥා සුවා වේ සිතින්වත් සමදෙනාටම අසාගෙන සිටියාව සමදෙනාටම මේ උතුම් ධර්මයේ මානසිකාරයේ පවස්සාගෙන යන පිහිට විරිවා මේ ධර්මාර්ගයේ ගමන් කොට හැම දිනාටම කෙලවර අමාමහ නිවෙන සැනසීම ලැබේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම කියලා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු දුර්ල දෝමනා ලක්කම් සම්පූර්ණ වරක් පාරිසතාව ආගතම් පස්පාරිය සත්තානීලා ජයවාද බුද්ධ පුත්තං නමහ සාදු සාදු නමස්කාරයෙන් කරුවන් කරන්නේ